මේ මහෝත්තම ධර්මය ශ්‍රවණය කරන හැටියට ඊ타ම කරුණාවෙන් සිහිපත් කරමින් අපේ ධර්ම දේශනාව පටන් ගන්නට කැමතියි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මා විසින් පසුගිය 2009 වස්සාන කාලයේ පුරාවටම අපගේ ධර්මඥානයේ පමණින් පටිච්ච සමුප්පාද ධර්මය මාත්‍රිකා 12ක් වශයෙන් ඔබට ඊටාම් සරලව පහදා දෙන්න යෙදුනා. ඉන් පසුව අපහට අවස්ථාව ලැබෙන පරිදි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විසින් සකස් කරගත යුතු ඇති කරගත යුතු මහෝත්තම ධන සම්පත්තියෙන් වන සප්ත ආර්ය ධන පිළිබඳව ධර්ම දේශනාවන් පවත්වමින් ඔබට සප්ත ආර්ය ධන ධර්ම දේශනා මාලාවක් පවත්වන්නට යෙදුණා. පින්වතුනි අද ඒ අවසන් ධර්ම දේශනාව හැටියට සැලකෙන ප්‍රඥා ධනෙ පිළිබඳවයි අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. විමසා බලන්න තියෙන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මා ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ සප්ත ආර්ය ධන පිළිබඳ සංක්ෂිප්ත දේශනෙට අංගුත්තර නිකායේ උග්ග මහා මාත්‍ය සූත්‍ර දේශනය. එම උග්ග මහා මාත්‍ය දේශනය තුල කියවෙන සප්ත ආර්ය ධන භාග්‍යවතුන් වහන්සේ විස්තර වශයෙන් දේශනා කොට වදාළේ අංගුත්තර නිකායේ විත්තත ධන සූත්‍ර දේශනාව තුල. එතකොට ඔබට උග්ග මහා මාත්‍ය සූත්‍ර දේශනය ඇසුරින් සප්තාර්ය ධන පිළිබඳ සංක්ෂිප්ත දේශනයක් ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්ට ලැබුණා. ඉන්පසුව ආර්ය ධන හැටියට කියවෙන ශ්‍රද්ධා ධනය, සීල ධනය, හීරි ධනය, ඔත්තප්ප ධනය, සුත ධනය, ඡාග ධනය කියන මේ ධන සම්පත්තීන් පිළිබඳව විත්තත ධන සූත්‍රයෙන් ධර්ම දේශනාවන් හයක් ශ්‍රවණය කරන්ට ලැබුණා. සප්ත ආර්ය ධන පිළිබඳ අවසන් සප්ත ආර්ය ධනෙ වන්නේ ප්‍රඥා ධනය අද එම විත්තත ධන සූත්‍රයේ තුල කියවෙන ඒ සූත්‍ර පාඨය ඇසුලින් ප්‍රඥා ධනයට අදාළ වන්නා වූ සූත්‍ර පාඨය ඇසුරින් අපි ප්‍රඥා ධනය පිළිබඳ සාකච්ඡා කරලා මේ ආර්ය ධන පිළිබඳ ධර්ම දේශනාවන් මාලාව නිමාවටපත් කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥා ධනෙ පිළිබඳ මෙන්න මේ විදිහේ අදහසක් මේ සූත්‍ර දේශනාව තුළ පෙන්වලා දෙනවා. කතමංච වික්‍රමී පඤ්ඤා ධනං. මහණෙනි ප්‍රඥා ධනෙ කියලා කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කරුණේ මේ සස්නේ බුදුරජාණන් වහන්සේගේ ආරි ශ්‍රාවකයා ප්‍රඥාවෙන් සමන්නාගත කෙනෙක් බවට පත්වන්නේ කොහොමද? පින්වතුනි, උන්වහන්සේ පෙන්වනවා කෙලස් අසුරු කොට පවත්නා වූ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නැතිවීමට සමත්වන්නා වූ අවබෝධයෙන් කලකිරෙන්නා වූ මනවින් දුක් ගෙවීමට උපකාර වන ප්‍රඥාව ඔහු තුල සකස් කරගන්න උත්සාහ කරනවා කියලා. පින්තුනේ ඊටාම සිහි සිහියෙන් යුක්තව මේ ධර්ම වචන එකින් එක එකින් එක ඔබට ඊටාම තේරුම් යන ආකාරයෙන් පැහැදිලි වෙන ආකාරයෙන් ඔබට මේ වචනයෙන් වචනේ ග්‍රහණය කරගන්න පහසු වෙන ආකාරයෙන් මම ප්‍රකාශ කරන්නේ එක් ධර්ම වචනයකින්වත් ඔබ බැහැර වෙන්නේ නැතුව මේ දේශනාව තුල රැඳී හිටියොත් රැඳී ඉඳීම තුල ඔබට මේ ප්‍රඥා ධනෙ පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති කරගන්න පුළුවන්. වෙනතුනේ මම මේ අදහස ආයි කියන්නම්. අපි මාතෘකා කරගන්න යෙදුණු සූත්‍ර පාඨය තුල භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම පෙන්වලා දෙනවා මහණෙනි මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් සමන්නාගත වන්නේ මෙන්න මේ විදියට. කෙලස් අසුරු කොට පවත්නා ස්කන්ධයාගේ හට ගැනීම හා නැතිවීමට ස්කන්ධයාගේ හට ගැනීම සහ නැතිවීම නුවණින් දැකීමට සමත් වන අවබෝධයෙන් කලකිරීම ඇති කරන මනවින් දුක් ගෙවීමට උපකාරවන ප්‍රඥාව සකස් කර ගන්නට උත්සාහ කරනවා ප්‍රඥාව සකස් කර ගන්නවා ඔව් ඒ සඳහා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා එතකොට පින්වතුනි මනවින් දුක් ගෙවාලන මේ ස්කන්ධයාගේ හට ගැනීම සහ නැතිවීම නුවණින් දැකීමට සමත් වෙන ප්‍රඥාව සකස් කර ගැනීමට ඔහු තමන්ගේ මනස තමන්ගේ නුවණ මෙහෙවනවා පින්වතුනි මෙන්න මේ ගුණයන්ගෙන් සමන්විත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රඥා ධනයෙන් යුක්ත කෙනා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා පින්තුනි වාක්‍ය කීපයක් වාගේ පෙන්වන පින්තුනි අතිශය මේ ආර්ය ධන තුල කියවෙන අතිශය ගැඹුරු ගාම්භීරම ධර්ම කාරණේ කියන කාරණේ ඔබට මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. දැන් පින්තුනි මේ ධර්ම දේශනාව තුල කියවෙන මේ ප්‍රඥා ධනෙ පිළිබඳව ඔබට ඊටාම තේරුම් යන ආකාරයෙන් යුක්තව තවදුරටත් පහදා දීම සඳහා මා අනිකුත් ධන සම්පත්තියන් පිළිබඳව කෙටි සිහිපත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනි පළමු ධනය හැටියට කියවෙන්නේ ආර්ය ධන අතරත සත්තා ධනය. ඔබ දන්නවා ශ්‍රද්ධා ධනය කියලා කියන්නේ ශ්‍රද්ධා ධනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ ශ්‍රාවකයා කරුණ සහිතව තේරුම් අරගෙන දැනගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්නා වූ අචල වූ ප්‍රසාදය අචල වූ ප්‍රසාදයට අපි ශ්‍රද්ධා ධනය කියලා කියනවා. එතකොට ශ්‍රද්ධා ධනය තියෙන කෙනා ඊගාවට යා සීලවන්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට දෙවැන්න සීල ධනය. සීල ධනය තියෙන කෙනා පින්වතුනි කරුණ පහකින් සමන්විත වෙනවා. කුමක්ද ඒ කරුණු පහ? ප්‍රාණඝාතයෙන් වෙනවා, සොරකම් කිරීමෙන් වෙනවා, වැරදි කාම ජීවිතයෙන් වෙනවා, බොරු කීමෙන් වෙනවා. එතකොට මත්පැන් පානයෙන් වෙනවා. එතකොට පංචශීල ධර්මය බොහොම ගෞරවයෙන් යා අවංක ලෙස ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එයාට උත්තම සීල ධනෙ පිටන්ට පටන් ගන්නවා. තුන්වැන්න පින්තුනේ හිරි ධනය. හිරි ධනය කියලා කියන්නේ පවට ඇති පව් කිරීමට තියෙන ලැජ්ජාව. පව් කිරීමට තියෙන ලැජ්ජාවට අපි හිරිය කියලා කියනවා. යම් කිසි කෙනෙකුට පව් කරන්නට යම් කිසි කෙනෙක් පව් කිරීම සඳහා ලැජ්ජාසගත නම් අන්න අපි එයාට ලිනමැති උත්තම ධර්මය තියෙනවා කියලා කියනවා. මම ඔබට පෙන්වලා දුන්නා පව කරන්නට ආකාර 10කින් ලැජ්ජාවටපත් වෙනවා. මූලික කාරණේ තමයි එයා සිතින් කයින් වචනයෙන් පව කරන්නට ලැජ්ජ වෙනවා. ඔබ දන්නවා කයින් කරන පව මොනවද? එයා සත්තු මරන්නට ලැජ්ජා ඇති කෙනෙක්, සොරකම් කිරීමට ලැජ්ජා ඇති කෙනෙක්, වැරදි කාම ජීවිතයේදීමට ලැජ්ජා ඇති කෙනෙක්. ඔන්න එයා කයින් පව් කිරීමට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ එයා බොරු කියන්ට ලැජ්ජා ඇති කෙනෙක් වෙනවා. කේලම් කියන්ට ලැජ්ජාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. හිස් වචන කියන්ට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත්වෙනවා. පරුෂ වචන කියන්ට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත්වෙනවා. ඔන්න එතකොට එයා වචනයෙන් පව් කරන්නට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත්වෙනවා. තුන්වෙනි එක තමයි පින්වතුනි එයා සිතෙන් පව් කරන්නට ලැජ්ජයි. මොනවද සිතින් කරන්නට සිතින් කරන පව් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එයා ව්‍යාපාදය එයා තරහව පවත්වන්නට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබ දන්නවා සමහර නිවෙස්වල මේ පුංචි කාරණාවලට සමහර මුත්තනවරු වෙන්න පුළුවන් සමහර මුත්තනුවන්ලා වෙන්න පුළුවන් පුංචි තරහක් ඇති කරගත්තොත් ඒක පින්වතුනි කෙටි වෙලාවකින් ඉවර කරන්නේ නැහැ. දවස් ගණන් සතිය හැමාරේ අර තරහා පවත්වනවා. සමහර වෙලාවට කෙනෙක් නොහිතා කෙනෙක් වැඩි දුර හිතන්නේ නැතුව කියන පුංචි වචනේ තමයි මේ මූලික දේ කරගෙන මේ විදිහට තරහ පවත්වන්නේ. පින්වතුනි අන්න එයා ඒ විදිහට තරහ පවත්වනවා නම් එයා සිතින් පව් කරන්නට ලැජ්ජාව ඇති කෙනෙක් හැටියට පෙන්වලා දෙන්න බෑ. එතකොට තරහක් අපේ හිතට ඇතිවීම ස්වභාවිකයි. ඒ තරහ අපේ හිතට ඇති වුණාම අන්න පින්වතුනි මේ ගුණධර්ම තියෙන කෙනා ඒ තරහ සිතේ පවත්වන්නට බොහෝම ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. තරහ ඇති වුණා කියලා වචනෙන් වචන කියන්නටත් වචනෙන් අකුසල කරගන්නටත් කයින් අකුසල කරගන්නටත් එයා දුරදිග යවන මට්ටමට ඒ තරහව පවත්වන්නේ නැහැ. ඒකට ලැජ්ජයියා. එතකොට ඊගාව කාරණේ තමයි පින්වතුනි ඔන්න එයා එතකොට ව්‍යාපාදී පවත්වන්නට ලැජ්ජ ඇති කෙනෙක් වෙනවා. ඊගාව කාරණේ තමයි පින්වතුනි පවට ලැජ්ජාව ඇති කෙනා අනුන්ගේ දේට ආස කරන්න හරි ලැජ්ජයි. දැන් සාමාන්‍යයෙන් ඔබ බලන්න මේ අරසතු ඔබ ප්‍රිය කරන දෙයක් ඔබ දැක්කොත් පින්වතුනි ඒ දේ දිහා බලනකොට දකිනකොටම ඔබේ හිතේ ඇතිවෙන්න ඕන කෙලෙස් ධර්මයන් හටගෙන ඉවරයි. මේ සැදී පැහැදී ඉඳගෙන පුටුවක පැත්තකට වෙලා තැම්පත් වෙලා ආන අසුවල් දෙයට අසුවල් කෙනාගේ අසුවල් දෙයට මම මේ ආස කරනවා කියලා බොහොම පිළිවෙලට ඉඳගෙන කරන දෙයක් නෙමෙයි. දකින්නකොටම මේ කෙලෙස් ධර්මය අපේ හිතේ හට අරගෙන ඉවරයි. දැන් අපේ මෑල්ලන් මෑල්ලෝ කෙනෙක් ගත්තොත් එහෙම තවත් මෑල්ලෝ කෙනෙකුගේ වටිනා රත්තරන් බඩුවක් දකිනකොට මේකට ආසාව ඇති වෙලා ඉවරයි. මහත්තයෙක් නම් තවත් මහත්තයෙක් පරිහරණය කරන ලස්සන වාහනයක් දැකපු ගමන්ම ඒකට ආසාව ඇති වෙලා ඉවරයි. පින්වතුනි ආසාව ඇතිවීම වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ස්වභාවිකයි. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නලා දෙන්නේ මේ ආශාව ඇති වෙන එක ස්වභාවික දෙයක්. නමුත් එයා තවදුරටත් අනුන්ගේ දේට ආසා කරන්න පටන් ගන්නවා. ආසා කරන්න පටන් ගන්නවා. ඒ දේ ගැන අනවශ්‍ය විදිහට හොයන්න පටන් ගන්නවා. අපි හිතමු වැඩේ නෙමෙයි මේ අල්ලපු වත්තේ මේ ලොකු කෙල් කෙනෙක් වැටිලා එකපාරම දැක්කා කියලා අපි. දැකපු ගමන්ම මේකට ආස හිතෙනවා. ආස හිතිලා සමහරට ළඟ ඉන්නේ කෙනාටම කියනවා දන්නේත් නෑ. අනේ අපි හැදුවොත් තමයි ඉතින් කියලා ඊටු ටික කියන්නේ නැතුව සුසුමක් යවනවා. පින්වතුනි, ඒ කෙලස් ධර්මය එතන හට අරගෙන ඉවරයි. ඔබ හොඳට නුවණින් ඔබේ හිත දිහා බලන්න. පින්වතුනි, අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පවට ලැජ්ජාව ඇති කෙනා ඒ කෙලෙස් ධර්මයේ ඇති වෙනමත් සමගම එයා අඳුන ගන්නවා. අඳුනගෙන අන්සතු දෙයට ආස කරන්නට එයා බොහොම ලැජ්ජාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පින්වතුනි තුන්වෙනියට හිතින් කරන අකුසලයේ හැටියට මිත්‍යා දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා ඉනවා. මිත්‍යා දෘෂ්ටික අදහස් දරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට පින්වතුනි සිතින් කයින් වචනයෙන් කියන මේ තුන් දොරෙන් මේ ආකාර 10ට යම් කිසි කෙනෙක් පව් කිරීමට ලැජ්ජාසහගත නම් අන්නයාට උත්තම වූ හිරිධනය ඇති කෙනෙක් කියලා අපි පෙන්වලා දුන්නා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඊගාව තමයි උත්තප්ප ධනය. උත්තප්ප ධනය කියලා කියන්නේ එයා පව් කරන්න ගොඩාක් බයයි. පින්වතුනි ඒ මේ කරුණු 10 ඔස්සේමයි ඒ විස්තර වෙන්නේ. සතුන් මැරීමට සොරකම් කිරීමට වැරදි කාම ජීවිතයේ යෙදීමට මේ ආකාරයෙන් කයින් පව් කරන්නට එයා ගොඩාක් බය කෙනෙක් පාටපත් වෙනවා. බොරු කියන්ට, කේලම් කියන්ට, පරුෂ වචන කියන්ට, හිස් වචන කතා කරන්නට වචනයෙන් මේ ආකාරයෙන් පව් කරන්නට එයා ගොඩාක් බය කෙනෙක් පාටපත් වෙනවා. එයා තරහ පවත්වාගෙනින්ට අනුන්ගේ දේට ආසා කරන්ට දැඩිසේ ලෝභ කරන්ට මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්න සිතින් පව කරන්ට එයා ගොඩාක් බය කෙනෙක් බවට පත් වෙනවා ශ්‍රද්ධාවන්ත පින්වතුනේ මෙන්න මේ ಗುಣධර්ම යම් කිසි කෙනෙක් තුල යා සකස් කර ගනිමින් පවතිනවා නම් සකස් කරගෙන පවතිනවා නම් අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා ශ්‍රද්ධාවන්ත පින්තුනේ එන්න ඒ තනත්තාට උත්තම වූ උත්තප්ප ධමය පවට පව් කිරීමට ඇති බය නැමැති ධනෙ පිහිටලා තියෙනවා කියලා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඊගාව ධනය තමයි මා ඔබට පෙන්වලා දුන්නේ සුත ධනය. ශ්‍රුතගණය කියලා කියන්නේ පින්වතුනි එයා ධර්මඥානය ඇති කෙනෙක් බවට පත් වෙනවා. මෙතනදී මම ඔබට කියලා දුන්නා මුලමැද අග යහපත් වූ ආරත සහිත ව්‍යංජන සහිත මනා ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත වූ පරිපූර්ණ වූ පාරිශුද්ධ රහත් මග තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ ඇටියට දේශනා කළේ. ආදි කල්යාණං මච්චේ කල්යාණං පරිෝෂාන කල්යාණං සාත්තං සෞයංජනං කේවල පරිපූර්ණං පරිශුද්ධං කියන මේ උත්තම ගුණයන්ගෙන් යුක්ත ධර්මය පින්තුනේ එයා මනාකොට අසා තියෙනවා සුතා අසනවා දතා සූ ධර්මයේ දරනවා වචසා ಪರಿචිතා එපමණක් නෙමේ ඒ ධර්මයේ වචනයෙන් පුරුදු පුහුණු කරනවා මනසානුපෙක්කිතා වචනයෙන් පුරුදු පුහුණු කරන ධර්මයේ තමන්ගේ මනසට යා මනස තුලින් ගලපා බලන්න උත්සාහ කරනවා ඒ ධර්මයේ දිට්ඨියා සුප්පටිවිද්දා තමන්ගේ අවබෝධයක් ඇටියට තමා තුළ සකස් වෙන පවතින ආකාරය මේ ධර්මය තමා තුළින් බලන්ට උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට පින්වතුනි මෙන්න මේ ගුණාංගයන්ගෙන් යුක්ත කෙනාට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා උත්තම වූ ශ්‍රුත ධනෙ තියෙන කෙනෙක් කියලා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි හයවෙනි ධන සම්පත්තිය හැටියට මාවකට පෙන්වලා දුන්නා. උත්තම වූ ඡාග ධනෙ ඡාග ධනෙ කියලා කියන්නේ පින්වතුනි දන් දීම. හැබැයි පින්වතුනි භූ වේලාවට ඔබ නිතර දෙන දාණය මේ ත්‍යාග ධනයට අයත් නෙවෙනවා වෙන්න පුළුවන්. දැන් පින්වතුනි මා ඔබට මේ දේශනාව තුළ කියලා දුන්න ඔබට දන් දෙන්න යමක් නැති කෙනෙක් නම් ඔබ ගන්න බත් කොටසින් ඔබ ආහාරයට ගන්න බත් කොටස ඔබට ලැබෙනවා මේ කෑම කොටසින් මේ පුංචි බත් ගුලියන් තරම් ප්‍රමාණයක් හරි. ඊතා සතුටු සිටින් තිරිසන් සතුන්ට හෝ ආහාරයට ගන්න පුළුවන් විදිහට වෙන් කරලා ඔබ ආහාර පාන ගන්නවා නම් ඒ සතුන් කෙරෙහි කරුණා සිටින් ඔබට උත්තම වූ ඡාගධනිය සකස් වෙනවා කියලා. දැන් පින්වතුනි මේ එක්තරා උපාසිකාවක් මේ සමහර උපාසිකාවන් ඉන්නවා සමහර වෙලාවට තමන්ගේ නිවසේ බල්ලු හදන්නේ නැහැ. මොකද කරන්නේ? કોઈ පළාත්වලත් පාරවල් බල්ලෝ ඉන්නවා. ඉතින් මොකද කරන්නේ? මේ සමහර වෙලාවට ඒ සත්තුන්ට ගේට්ටුවෙන් එළියට කෑම දානවා. ඉතින් පින්වතුනි සමහර වෙලාවට හොයලා බැලුවාම දැන් ඔබ ඔබේ ජීවිතේම බලන්න. සමහර වෙලාවට ඔබ නිතර කෑම දෙන සතා ගේට්ටුව ළඟ නිතර මුර කරගෙන රැහැට ගුරාගෙන ඉන්නවා. ඔබ යාට ධන දෙනවා. ඔබ යාට කෑම දෙනවා. එයා ඒ කෑම කනවා ගේට්ටුවත් බලාගෙන පාරේ නෙලී ගේට්ටුවේ නෙලී මෙයා ඉන්නවා. පාරේ යාට මෙයාට යන අයට හිතෙන්න පුළුවන් අපේ මේ උපාසිකාව නම් හරිම කරුණාවන්ත කෙනෙක්. ගොඩට දන් දෙනවා කියලා. සමහර වෙලාවට පින්වතුනි, ඒ අය දන්නේ නැහැ. අපත් එක්කම සමහර වෙලාවට ප්‍රකාශ කරනවා අනේ හාමුදුරුවනේ මේ මේ සතා හරිම හොඳයි. මේ කැම ටික දෙනවා. රාත්‍රියට මැස්සෙකුට කුරුල්ලෙකුට යන්න දෙන්නේ මේ අපේ ගේ වටේ හොඳට බලා ගන්නවා කියලා. දැන් ඔබ ඔබ කල්පනා කරන්ට සතෙකුට දන් දීම අපි කළ යුතු දෙයක්. ඒක කිසි වරදක් නැහැ. ඔබ ඒ තුල ඒ සතාට දන් දීම තුල යම් පිනක් සකස් වෙනවා. ඇත්ත. නමුත් ඒ හිත යටින් ඔබේ තියෙනවා මේට මේ බැල්ලියට කන්ට දීම තුල ආහාර පාන දීම තුල අපේ ගේට්ටුව හරි මුර කරනවා කියන අදහස තියෙනවා. පින්වතුනි, එය මේ උත්තරම වූ ඡාග ධනෙට අයිති වෙන්නේ නැහැ. චාගධනෙට අයිති වෙන්නේ ඊතා නිස්සරණ අධ්‍යාසයෙන් දෙන දාණය. කිසිදු බලාපොරොත්තුවක් නැතුව දෙන දාණය. ඔබ හොඳට මතක තියාගන්න මේ චාගධනය සෘතවත් ආර්ය සෘතයක් තියෙන ඊටාම ගැඹුරු ධර්මඥානයක් තියෙන කෙනෙක් දෙන දානයක්. චාගය කියන මේ දාණය. තමසක් පැතුම් සූත්‍රයේ දේශනා කරනකොට බහලා තියෙනවා. චාගෝ පටින් සග්ගෝ විමුක්ති අනාලයෝ. එතකොට පින්වතුනි මේ ඡාගය හැම වෙලාවෙම පවතින්නේ නිවන් මඟ අරමුණු කරගෙන අත්හැරීම මුල් කරගෙනයි ඡාගය කෙනෙක්ට. ඡාගය තවත් කෙනෙක් තුළ ඡාගය කියන මේ උත්තම ධනෙ කෙනෙක් තුළ සකස් වෙන්නේ. එතකොට පින්වතුනි මේ උත්තම ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය ශ්‍රුතධනිය සහ ඡාගධනිය කියන මේ ධන සම්පත්තීන් හය තමන් තුළ සකස් කරගෙන මෙය නිසි නිසි ධර්ම කළමනාකරණයේ යෙදෙමින් යම් කිසි කෙනෙක් නිවන් මඟ එලිපෙහෙලි කර ගැනීමේ නිවන් මඟ ගමන් කිරීමේ කාර්යයට ඔහු අවතීර්ණ වෙනවද ඊටාම නුවණින් යුක්තව මේ ධර්මයේ කලමනාකරණය කරනවාද අන්න ඒ ස්වභාවයට පිනුතුනේ අපි උත්තම ප්‍රඥා ධර්මය කියලා කියනවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි දැන් ඔබට මම මේම කියලා දෙන්නම් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පාඨයෙන් පෙන්නවා මේ සස්මේ උත්තම වූ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් සමන්නාගත වෙන්නේ කොහොමද කෙලස් ඇසුරු කොට පවත්නා ස්කන්ධයන් අන්න පින්වතුනි හොඳ ධර්ම වචනයක් කුමක්ද පින්වතුනි සත්වේකුගේ සසර පැවැත්ම පවතින්නේ කෙලෙස් නිසා රාගය ද්වේෂය මෝහය කියන මේ කෙලෙස් ධර්ම නිසා මේ රාග ද්වේෂ මෝහයෙන් යුක්ත සත්වයා මේ සසර ගමනක යෙදෙනවා ඉපදෙනවා මරණයටපත් වෙනවා ජරා මරණ ආදී මේ දුකටපත් වෙමින් අතොරක් නැති සසර ගමනක ගමන් කරනවා ඒකට හේතු වෙන්නේ මේ සත්වයා කෙලෙස් ස්වභාවයෙන් යුක්ත නිසා කෙලෙස් ස්වභාවයෙන් යුතු මේ සත්වයාට ඇහැට රූපයක් පේනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හට ගන්නවා. කනට ශබ්දයක් ඇහෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හට ගන්නවා. පින්වත් මෑණියනේ ඔබ ඔබේ අවධානය ඉතාම හොඳට ඔබේ නාසයට යොමු කරන්ට ඔබේ නාසයට ගඳක් සුවඳක් දැනෙනකොට ඒ ගඳ සුවඳ මුල් කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හට ගන්නවා. දැන් ඔබේ අවධානය දිවට යොමු කරන්ට දිවට රසක් දැනෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හට ගන්නවා. ඔබ ඊටාම සිහියෙන් යුක්තව ඔබේ කය කෙරෙහි අවධානය යොමු කරන්න අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ කයට පහසක් දැනෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හට ගන්නවා දැන් ඔබේ අවධානය මනසට යොමු කරන්ට මනසට අරමුණක් දැනෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හට ගන්නවා. එක පැත්තකින් පින්වතුනි ඉපදීම කියලා කියනවා ස්කන්ධයගේ පාලවීමට. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ පාලවීමට. ඒ කියන්නේ උපතේ පටන් උපදින මොහොතේ පටන් මේ පංච උපාදානස්කන්ධේ අප තුල පවතිනවා. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කතා කළොත් ඔබ දන්නවා දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ බුදුරජාණන් වහන්සේ පෙන්වනකොට පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කෙටියෙන් කියවොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ දුකයි මෙය දුක්ඛ ආර්ය සත්‍යය කියලා මහන්සි පෙන්වලා දෙනවා. එතකොට පින්වතුනි මෙතනදී පෙන්වන්නේ මේ සකස් වෙන පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම කියන මේ ධර්ම ස්වභාවය අවබෝධයෙන් හේතුඵල ධමයක් තුලින් මනවින් දුක් ගෙවීමට උපකාර වන ප්‍රඥාව සකස් කර ගැනීමට ඔහු දකින්න පුරුදු වෙන කෙනෙක් කියලා. පින්තුනි කොහොමද අපි දකින්නේ? සදාවත් පින්තුනි මේ බාහිර වචනයකින් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර වෙලාවට විදර්ශනා භාවනාව කියලා වෙන්න පුළුවන්. අනිත්‍ය භාවනාව කියලා වෙන්න පුළුවන්. සමහර වෙලාවට බොහෝ මෑණිවරු බොහෝ පාසක පාසිකාවන් පැය ගණන් වරු ගණන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මානසිකාර්ය කර කර මානසිකාර්ය කර කර ඉන්නවා. නමුත් පින්වතුනි මනමින් දුක් ගෙවීමට උපකාර වන ප්‍රඥාවේ තුල සකස් වෙන්නේ නැහැ. ඒ හුදෙක් කුසලයක් සකස් වෙන බව සත්‍යයි. නමුත් ඒ තුල මේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකෙක් වීමට බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකෙක් වීමට ප්‍රඥාව ඔහු තුළ සකස් වෙන බවක් දකින්න ලැබෙන්නේ නැහැ. සදහවත් පින්වතුනි දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් සමත වශයෙන් භාවනා කරලා ඔහු සමාධියකට පැමිණුණා කියලා. එහෙම නැත්නම් විදර්ශනා වශයෙන් සමාධියකට පත් වුණා කියලා අපි හිතමු. උදාහරණයක් හැටියට අපි ගමු ආනාපාන සති භාවනාවෙන් යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයට පැමිණෙනවා. සමාධියට පැමිණෙනවා. එතකොට පින්නතුනි මේ ප්‍රථම ධානයේ තුල පටමච්ඡානං විවේකජං පීතිසුඛං විවේකයේ සහිතයි ප්‍රීති සහිතයි විතක්ක සාවිචාර පවතිනවා සවිතක්කං සවිචාරං විතක් සහ ਵਿਚාර පවතිනවා. මේ ප්‍රථම ධානයේ තුල ප්‍රථම ධානයේ තුලටපත් වෙන මේ ශ්‍රාවකයා ආනාපාන සති භාවනාව තුළ උදාහරණයක් ඇටියට මේ හුස්ම රැල්ලම අරමුණු කරන්ට ඔහුට ඊටාම ප්‍රකටව මේ හුස්ම රැල්ල ගමන් කරන ආකාරය ආස්වාස වන ආකාරය ප්‍රස්වාස වන ආකාරය ඔහුට සිහිය පිහිටලා තියෙනවා පින්වතුනි මේ හුස්ම රැල්ල මේ හුස්ම රැල්ල නාසය තුල ආශ්වාස ප්‍රශ්වාස වෙන මේ හුස්ම රැල්ල ඊටාම් සීයෙන් දකින මේ සමාධියෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ හුස්ම රැල්ල තුල රූප උපාදානස්කන්ධය වෙන්කොට දකිනවා රූප උපාදානස්කන්ධය වෙන්කොට දකින්න පුරුදු වෙනවා. වේදනා උපාදානස්කන්ධය වෙන්කොට දකින්න පුරුදු වෙනවා. සංඥා උපාදානස්කන්ධය වෙන්කොට දකින්න පුරුදු වෙනවා. සංකාර උපාදානස්කන්ධය ඒ කියන්නේ ඒ හුස්ම රැල්ල නිසා හටගන්න චේතනාව මේ පංච උපාදානස්කන්ධය තුල එයා දකින්න පුරුදු වෙනවා. මේ හුස්ම රැල්ල පිළිබඳ දැන ගැනීම ඒ කියන්නේ විඤ්ඤාණ විඤ්ඤාණුපාදානස්කන්ධය එයා මේ සමාධිමත් සිතින් වෙන්කොට දකිනවා එතකොට මේ හුස්ම රැල්ලේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ඔහු සමාධිමත් සිතින් බෙදා වෙන්කොට දකිනවා. පින්තුනේ උදාහරණයක් හැටියට ගත්තොත් මේ එක් උපාදානස්කන්ධයක අපේ හිතන මේ තුල සකස් වෙන චේතනාව ඒ කියන්නේ සංකාරය කියලා මේ සංකාරයේ ඔහු ආරම්භය දකිනවා අවසානය දකිනවා ආරම්භයත් අවසානයත් අතර වෙනස් වෙමින් පැවතීම බලවත් දියුණු කරන ලද සිහියෙන් ඔහු දකින්න පුරුදු වෙනවා. ආරම්භය දකිනවා උපාදෝ පඤ්ඤායති අවසානයේ දකිනවා වයෝ පඤ්ඤායති ආරම්භයත් අවසානයත් අතර වෙනස් වෙමින් පැවතීම දකිනවා තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති පංච උපාදානස්කන්ධයේ ආරම්භය දකිනවනම් අවසානය දකිනවනම් ආරම්භයත් අවසානයත් අතර වෙනස් වීම පැවතීම දකිනවනම් පෙරතුනි මේ ඔහු දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය ස්වභාවයයි කියන කාරණේ ඔබ නොනින් තේරුම් ගන්න ඕනේ. මෙතනින් තමයි පින්වතුනි යම් කිසි කෙනෙක් වචනයක් සේ කියන අනිත්‍ය අවබෝධයක් ලෙස දකින්ට පුරුදු වෙන ස්වභාවය. එතකොට පින්වතුනි මේ හේතුඵල ධමයක් නිසා කාය සංස්කාරයක් සකස් වෙන මේ ආස්වාස් ප්‍රස්වාසයේ අනිත්‍ය දැකීමට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පුරුදු වෙනවා පින්වතුනි මේ ආකාරයෙන් අනිත්‍ය දැකීමට පුරුදු වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇලීමෙන්ද තොරව ගැටීමෙන්ද තොරව ඔහු මේ පංච උපාදානස්කන්ධය යථා ස්වභාවයෙන් යථා අවබෝධයෙන් දැකීමට උත්සාහවන්ත වෙනවා එය දකින්ට පංච උපාදානස්කන්ධයේ මනවින් අවබෝධ කරගන්නට මේ ධර්ම මාර්ගය තුල නොකඩවා ගමන් කරනවා. පින්වතුනි මෙන්න මේ කුසලතාවයෙන් නිපුණ මේ කුසලතාවයෙන් සමන්විත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒකාන්ත කොට දුක් ගෙවීමට උපකාර වන ප්‍රඥාවෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත්වීම සඳහා සුදුසුකම් ලබනවා. සැබෑවත් පින්වතුනි මෙන්න මේ ධර්ම ස්වභාවයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් තුල පවතින මෙන්න මේ උත්තම කුසලතාවයට හැකියාවට බුදුරජාණන් වහන්සේ ප්‍රඥා ධනය කියලා පෙන්වලා දෙනවා. පින්වතුනි, ඊට ගැඹුරු නමුත් සරල ලෙස හැකිතාක් සරල ලෙස ඔබට මා මේ ප්‍රඥා ධනෙ පිළිබඳ ප්‍රකාශ කරන්නට යෙදුණා. ශ්‍රද්ධාවත් පින්වතුනි මේ සප්ත ආර්ය ධන සකස් කර ගැනීමම තමයි පින්වතුනි දුක නම් වූ ආර්ය සත්‍යයද දුක් සමුදය ආර්ය සත්‍ය නම් වූ පටිච්ච සමුප්පාදයේද දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නම් වන පටිච්ච සමුප්පාදේ නිරෝධයේද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේද පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමා තුළ අවබෝධ තමා තුළින් අවබෝධ කර ගැනීම පිණිස කුසලතාවය හදාගන්න කෙනා බවට පත් වෙන්නේ. පින්වතුනි මේ උත්තම ධන සම්පත්තියෙන් ඔබ තුල සකස් කරගෙන නබෝ ආත්ම භාවයකින්ම නබෝ කලකින්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඔබට සකස් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. සද්ධා දනං සීල දනං හිරිකොත්තප්පියං තනං සුත දනං ච චාගෝච පඤ්ඤාවේ සතමන් දනං සද්ධා ධනේද සීල ධනේද හිරි ධනේද උත්තප්ප ධනේද සුත ධනේද චාග ධනේද සත්වෙනි මේ ප්‍රඥා ධනෙද වන්නේය යස්ස ඒතේ ධනාති ඉත්‍යා පුරිසස්සවා සවේ මහද්ධනෝ ලෝකේ අජියෝ දේව මානුෂේ යම් ස්ත්‍රියකට වෙන්න පුළුවන් යම් පුරුෂයෙකුට වෙන්න පුළුවන් මේ උත්තම ධන සම්පත්තියෙන් තමන් තුළ පවතිනවා නම් ඔහු දෙවියන් සහිත මිනිසුන් සහිත මේ ලෝකයේ උත්තම ධනයා ඇති කෙනෙක් කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. තස්මා සත්තංච සීලංච පසාදං ධම්ම දස්සනං අනුයුං 제ත මේ ධාවේ සරං බුද්ධාන ශාසනන්ති තී සද්ධාවෙන්ද සීලයෙන්ද සද්ධාවද සීලයේද මුල් කරගත් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඊතා ප්‍රසාදයෙන් යුතු ධර්මයේ දකිමින් බුද්ධ ශාසනයේ මේ බුද්ධ ශාසනයට පැමිණිලා අනුගත වෙලා මේ බුද්ධ ශාසනයේ සැරිසරන කෙනෙක් බවට පත් වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය ධන පිළිබඳව ප්‍රකාශ කරන්නට යෙදුනේ. එහෙමනම් පින්වතුනි අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ කරගහ හේන විහාරස්ථානයේ ගෞරවනීය ලොකු ආමුදුරන් වහන්සේ සහ පොඩි ආමුදුරන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මියගිය ඩීජී බෝධියා පියාණන්ට ජීජී කිරිමේනියන්ට පැලිස් උක්කු අම්මාට සහ පීජී ප්‍රේමවතී සහ සෝමාවතී අයනායට පින් දීමටත් ජීවත්ව සිටින සියලු දෙනාටම ආශිර්වාද කිරීමටත් දායකත්වයේ දරන්නේ කරගහින් ඉඹුල් පිටියේ හේවුඩ් ජනපදයේ ඩීජේ මාටින් මහත්මයා දෙවෙනි දායකත්වයේ පින්වතුනි HMM ගුණරත්න මෑණියන්ගේ 84 වෙනි ධර්මදිනයට ආශිර්වාද කිරීමටත් වසර දෙකකට පෙර මේ ගිය විශ්‍රාමික විදුහල්පති එම්.අයි. ගුණරත්න පියාණන්ට සහ අසේල හාමිනේ නැන්දනියට සහ ජූලි මාස පළවන දින මේ ගිය සංගදාස මුණසිංහ මහතාට ඇතුළු මේ ගිය සියලු ඥාතීන්ට පින් දීමටත් මෙහි දායකත්වයේ දරන්නේ සරත් ප්‍රයංග ගුණරත්න පුතා ඇතුළු ගුණරත්න පවුලේ සියලු දෙනා සමගින් බෙම්මුල්ල බටේපොළ අංක 19න් 2 නිවසේ HMM ගුණරත්න මහත්මිය විසින් ඒ වගේම පින්වතුනි 2009 අගෝස්තු මාස 14 වන දින මියගිය පානදුරු සුමංගල බාලිකා විදුහලේ විශ්‍රාමලත් ආචාර්යනී පද්මිනී ප්‍රනාන්දු මැදනියට සහ 1967 ජූලි මාස 31 වන දින මේ ගිය ලියෝන් ප්‍රනාන්දු පියාණන්ට ඒ වගේම 1982 අප්‍රේල් මාස 15 වන දින මිය ගිය රේටා වයලට් ද සිල්වා නෑනියන් ඇතුළු සියලු මියගේ ඥාතීන්ට පින්දීමට දායකත්වයේ දරන්නේ පානුදුර ශ්‍රී මහා විහාර පාරේ අංක 15න් 2 නිවසේ දෛනි ප්‍රනාන්දු මහත්මිය විසින් පින්තුනි මීගාව දායකත්වය මාස 3කට පෙර මියගිය වැවගී සෝමා ඩෙප් මෑණියන්ට මේ බුද්ධ ශාසනයේදීම නිවන් සුව ලැබීමටත් ජීවත්ව සිටින පියාට නිරෝගී සම්ප්‍රාප්තිය ප්‍රාර්ථනා කිරීමටත් ධර්මදේශකයන් වහන්සේට සහ කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීමට මෙහි දායකත්වයේ දරන්නේ දූදරු මුණුපුරු මිනිපිරියන් මල්ලිකා නිමල් සඳුන් ඇතුළු මොරටුවද සොයිසා මහල් නිවාස C3 G4 නිවසේ WPK දෙප් මහතා විසින් ඒ වගේම මීගාව දායකත්වය ශ්‍රී ලංකා ජාතික රෝහලේ ආහාරංශේ ප්‍රධානීව සිටි ඩග්ලස් ඇතුල්දොර ආරච්චි මහතා මිය ගොස් වසර 7ක් ගත වීම නිමිත්තෙන්ද වසර 35කට පෙර මියගිය ආදරණීය දිනීට පින්දීමටද මියගිය දෙමව්පියන්ට සහ සහෝදරයාට පින්දීමටද ජීවත්ව සිටින දූදරු මුණුපුරු මිනිපිරියන් හා තමාට දීර්ඝාෂ පැතීමටද දායකත්වයේ දරන්නේ හෝමාගම උතුරු පිටිපන පස්වෙනි පටුමග අංක 1 556න් 1 35 නිවසේ තිලකා ඇතුල් දොර ආරච්චි මහත්මයයි. මේගාව දායකත්වයේ පින්වතුනි වසර 12කට පෙර මියගිය විශ්‍රාමලත් විදුහල්පති MD ආතර් ගුණතිලක මහතා ඇතුළු මියගිය ඥාතීන්ට පින් දීමට සහ ජීවත්ව සිටින චාලට් විජේසිංහ මෑණියන්ට නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතා දායකත්වයේ දරන්නේ දූදරු පිරිස ඇතුළු වාද්දුව දකුණු තල්පිටිය ඇල්බර්ට් ගුණතිලක මාවතේ සාන්තසිරි නිවසේ දී චාලට් විජේසිංහ මහත්මිය විසින් එහෙම නම් පින්වතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ වරන්වට කටයුතු කළ ඒ සියලු දායක පින්වතුන්ගේ සම්්‍යක් බලාපොරොත්තු සඵල වේවායි අපිත් සාදු කියා අදිෂ්ඨාන පිටුවමු ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ ශ්‍රාවකං තී ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් පින්වත් ඔබ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා